ආනාපාන සතිය කියන්නේ ආස්වාසේ ප්‍රාස්වාසේ කරන කොටගෙන සිතේ තියෙන චිත්ත වීති අඩු කරන එක. භාවනාවක් ඇයි අපි කරන්නේ කියන ප්‍රශ්නයට ගොඩාක්ම සුදුසු පිළිතුර තමයි එක තප්පරයකට සිතිවිලි 40ක් ඉපදෙන ස්වභාවයක් මේ චෛතසිකයට තත් තිබෙනවා. මොකද ඒකට හේතුව දෙතිස්මා තලයෙන් නිර්මාණය වෙච්ච විඥාණයට 32ක් සිතිවිලි හිතන්න පුළුවන් කමක් තියෙනවා. මේ සිතිවිලි ඉතෙන බව ඉතුණාම දැනගත්තාම ඒ දැනගත්ත දේ ධර්මානුකූලව දැනගත්තාම ඒක අත්හැරීමේ ක්‍රමවේදය අවබෝධ වුණාම ඒ සිතිවිලි එකකටවත් අවු වෙන්නේ නැතුව ගියාම අර 32 40 දක්වා යන්න පුළුවන්. එහෙනම් එක තප්පරයකට සිතිවිලි 40ක් ඉපදෙන මේ චෛතසිකය තුළ එක තප්පරයක ඉපදෙන සිතිවිලි වල ප්‍රමාණය අඩු කිරීම තමයි භාවනාවක් තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ සිතිවිල්ල අඩු කරන්න උවමනා වෙන්නේ කියලා බැලුවාම චෛතසික ඉපදෙන වාරගානට අනුව ඒ සිතිවිලි ප්‍රමාණයට අනුව අපගේ සිත කැළඹෙනවා. සීය අඩු වෙනවා. ඒ නිසා ලෝභ දේශ මොහ රාග ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා අපිරිසිදු භාවයක් වතුර කටගන්නේ වතුර කැළඹෙන තරමේ වේගය වැඩි වෙන තරමට. එනම් ගොඩාක් වතුර කලතනවා නම් පොකුණ ඔයක වතුර අපිරිසිදුයි. එනම් වතුර වල කැළඹෙන තරම අඩු නම් නිෂ්කලංක වෙලා ඒක බොහොම පිරිසිදු වෙනවා. එනම් සිත කැළඹෙන්න කැළඹෙන්න සිත අපිරිසිදු වෙනවා. මේ අපිරිසිදු ස්වභාවයට තමයි තථාගතයන් වහන්සේ ක්ලේශ ධර්මයන් කියලා දේශනා කරන්නේ. ඒක කොහොමද ඇති වෙන්නේ? අපි දන්නවා චිත්තානුව කියන මේ විඥානය නැත්නම් සිත මේ පෘථිවිය පැය කිලෝමීටර දාහක වේගයෙන් භ්‍රමණය වෙන නිසා මේ සිත භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙනකොට මේ සිත තුළින් ඇතිවෙනා වූ කම්පනය, තරංගය, පෑන් එකක් අරගෙනකොට විදුලි පංකාව එළියට උලන් වෙනවා වගේ මේ විඥානයේ භ්‍රමණය වෙනකොට ඒක තුළින් ඇතිවෙනා වූ තරංගය තමයි චිත්ත වීතියක් කොට සලකන්නේ. එහෙනම් මේ චිත්ත වීති වැඩිපුර එනකොට මේ කය පුරාම චිත්ත වීති විසිරීලා පැතිරිලා එකක් තවත් එකට සම්බන්ධ වෙලා එකක් තවත් එක ඇතිලා තවත් එකක් ගැටිලා විසිරීලා එකතු වෙලා මේ වගේ චිත්ත වීතියක තියෙන ಗುಣ 32ම මේක තුළ මිශ්‍ර වෙනවා අපහැදිලිකම් නැති වෙනවා අපි කියන ගොඩාක් තරහව ගියාම අම්මා තාත්තා අඳුර ගන්න බැරි වුණා. ඒ තරම් තරහා ගියා. සමහරලාට ද්වේෂය වැඩි වෙනකොට අතේ තියෙන දේ විසිකරලා දානවා. ඒකේ වටිනාකම පස්සේ දුක් වෙන්නේ. එහෙනම් මේ විදිහට මේ සිත කැළඹෙන්න කැළඹෙන්න අර වතුර අපිරිසිදු වෙනවා වගේ මේක අපිරිසිදු වෙලා ක්ලේශ බවටපත් වෙනවා. එහෙනම් වික්ෂුවක් නිතරම සංසුන් වෙන්න හේතුව තමයි චිත්ත වීති අඩු. එහෙනම් චිත්ත වීති අඩු වෙන්න අඩු වෙන්න වතුර පෑදලි වෙනවා වගේ ඇසෙන් දකින දේවල්, කනෙන් දකින දේවල්, නාසයෙන් දකින දේවල්, දිවෙන් දකින දේවල් කතා කරන්නට සූදානම් වෙන දේවල් ඇසිරීමට සූදානම් වෙන දේවල්, සිතන දේවල් කියන මේ සලායතන තුලින් ඇතිවෙනා වූ මේ සියලුම ගනුදෙනු පිළිබඳව මනා අවබෝධයක් ඇති වෙනවා. අපි එක එක පාණ්ඩ එක එක්කෙනාට බෙදන්න ගියාම බොහොම පැහැදිලිව බෙදන්න පුළුවන්. 25ක් විතර ඇවිල්ලා තප්පරයක ඔක්කොමද බෙදන්න ගියාම කාටද මොනවද දුන්නේ කියන එක පිළිබඳ අවබෝධය නැහැ. එහෙනම් මේ ආයතන අය තුලින් නාම රූප ධර්මයන් සියලුම දේවල් ගනුදෙනු කරනවා ඒ නිසා ලෝභ දේශ මොහ ඇති වෙනවා මේක විනිවිද දැකලා ඒ ලෝභ දේශ මොහ වලින් මේ සිත බේර ගන්න තමයි භාවනා කරලා සිත අඩු කරන්නේ එතකොට මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් මුල් කරගෙන සිතේ චිත්ත වීති අඩු කර ගන්නා වූ ක්‍රමවේදය මේක ක්‍රමයක් විතරයි මේ ක්‍රමවේදය කොහොමද සතර සටිපට්ඨානේ කායානුපස්සනාවට සම්බන්ධ වෙන්නේ කියලා බැලුවාම මේ කයට හැමදේම ඇතුල් වෙනවා ආස්වාසය හැමදේම පිටත් වෙනවා ප්‍රාස්වාසය මොනවද ඇතුළුනේ රූප ඇතුළු වුණා කොළ පාට නිල් පාට සුදු පාට කා පාට කියලා ඇසට රූප ඇති වුණා කනට මොනවද සරිගම පද නිස කියලා ශබ්ද ඇතුළු වුණා ගන්ධය තුලින් ගන්ධ වර්ග හතක් ඇති වුණා රස වලින් ලුණු රස, අඹු රස, තිත්ත රස, කාට රස, පැණි රස, මිරිස් රස කියලා රස වර්ණ හතක් ඇතුළු වුණා. කයට ස්පර්ශ හතක් ඇති වුණා. එනා වර්ණ හතයි, ගන්ධ හතයි, රස හතයි, ශබ්ද හතයි, ස්පර්ශ හතයි කියන මේ සියලුම දේවල් මේ කයට ඇතුළු වෙනවා. ඒ කියන්නේ ආස්වාස වෙනවා. ඒ හැම දෙයක්ම අල්ලා ගන්න නැතුව තරහා ගන්න නැතුව ලෝභ වෙන්නේ නැතුව ලෝභ දේශ මොහොයකින් තොරව නැවත ඒක පිටුපාන එහෙම නැත්නම් අවුෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ ප්‍රාශ්වාස වෙනවා. එනම් භාවනා යෝගියා ආනාපාන සති සූත්‍රය කරනකොටගෙන කායානුපස්සනාව කොහොමද වඩන්නේ? බොහොම සුවසේතනක වාඩි වෙලා මේ ඇසට පේන දේවල් කනට ඇතුල් වෙන දේවල් ඇඟින් වලින් ඇතුල් වෙන දේවල් චෛතසික වලින් ඇතුල් වෙන හැමදයක්ම ආස්වාසයේ වශයෙන් ඒ කිසිම දෙයකින් ලෝභ දේශ මොහ ඇති නොකරගෙන ඒවා අත්තරින්ම ප්‍රාස්වාස වශයෙන් යම් මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට කායાનුපස්සනාව තුළින් සිදුවන්නේ ආනාපාන සති භාවනාව. එනම් මෙසේ භාවනා කරන භාවනා යෝගියා උපරිමය දින 7ක් යන කලින් සෝවාන් මාර්ගයට වැටෙනවා. එනම් මාර්ගයට වැටුණාන් පස්සේ නැවත නැවත මේක වැඩිම තුලින් සෝවාන් ඵලයට දක්වා මේක දියුණු කරන්න පුළුවන්. එහෙනම් දෙවියන් තවත් මොනවාරි භාවනා ගැටලු තියෙනවා.